පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කළ ඒ ධර්මය අපි හැමදාම සිහිපත් කරන්නා වගේ අපේ හිත සනසනවා අපේ ජීවිතේට එන්න තියෙන දුක් වළක්වනවා අපේ හිතේ පවතින දුක් දුරු කරනවා ඒක තමයි මේ ධර්මයේ තියෙන විශේෂත්වය මේ ලෝකේ අපිට කරන්නට බැරි දේවල් ටිකක් තියෙනවා අපේ වසඟයට ගන්න බැරි දේවල් තමයි මේ ලෝකේ තියෙන්නේ. එතකොට ඒ වෙනස් වෙන ධර්මයන් හමුවේ අපේ හිත අපි හදා ගැනීමයි කරන්නට ඕනේ. අපි ධර්මය නොදන්න කාලේ අපි පින්වත්නි අපි මහා පොරේක අපි මහා සටනක යෙදුනා වෙනස් වෙන දේවල් නොවෙනස් වෙන විදිහට පවත්වා ගන්නට. ඉතින් ඒ පොරය කවදාකවත් සාර්ථක වෙන පොරයක් නෙවෙයි. යම් යම් ක්‍රියාමාර්ගයන් නොගන්න කියන එක නෙවෙයි. අපි මේ ලෝකයේ ඇත්ත තේරුම් ගන්නකොට වෙනස් වෙන ධර්මයන් හමු වේ. හිත වෙනස් නොවි අපිට පවත්වා ගන්නට පුළුවන්. ඒ හැකියාව ලැබෙන්නේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගත්තොත්. ඒ වගේම අනාගතේ අපිට මේ වෙනස් වීම නිසා ඇතිවෙන දුක් බොහොමයක් තියෙනවා. ඒ අනාගතේ දුක් ඇති වෙන්නේ අපේ මානසිකව. එන්නේ මානසික දුක් අපිට නැති කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින්. ඉතින් ඒ නිසා ඔබ සෑම මොහොතකම තමනුත් ධර්මයෙන් යෙදෙමින් ඒ ධර්මයේ සුවය ලබමින් තව කෙනෙක් ඒ ධර්මයේ යොදවන්නට තව කෙනෙක්ට ඒ සුවය ලබා දෙන්නට ඔබ යොහුසුළු වන්න මොකද අපි ලබන සැනසීම තව කෙනෙක්ට ලැබෙනවා නම් ඒක තමයි ඊටමත් වටින කාරණාව. පින්වත්නි අද අපි මාතෘකා කරගත්තේ අපේ નિયમિત දේශනාවට අනුකූලව අග්ගි වච්චගත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරේ වච්චගොත්ත කියන පරිබ්‍රාජකයා මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ අනාථ පින්ඩික සිටුතුමාගේ ඒ ආරාමේ වැඩ වාසය කරනවා. මේ වච්චගොත්ත කියන පරිබ්‍රාජකයා මොහු අන්‍ය දෘෂ්ටි වලින් අන්‍ය දෘෂ්ටි වලින් යුතුයන කෙනෙක් අන්‍ය දෘෂ්ටි අනුමත කරපු කෙනෙක් වෙනත් පරිබ්‍රාජකයෙක් සරණ ගිය කෙනෙක් ඉතින් මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා සැප දුක් අහලා එකත් පසක වාඩි වෙනවා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් විමසනවා. ඒ ප්‍රශ්න කිහිපයක් විමසනවා කියන්නේ දෘෂ්ටි ගැන බුදුරජාණන් වහන්සේ ඒ අතරින් මොන දෘෂ්ටියටද එළඹ සිටින්නේ කියලා දැනගැනීමේ අරමුණයි. එතකොට ඇවිල්ලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ ලෝකේ සදාකාලිකයි මේ සදාකාලික ලෝකය ගැන ඔබ වහන්සේට මේ ලෝකේ සදාකාලිකයි කියලා දෘෂ්ටියක් තියනවාද ඒ වගේම ඒ සදාකාලික ලෝකය ගැන Tamanට තියෙන දෘෂ්ටිය තමන් හිතින් ඒ ඇති කරගත්ත දෘෂ්ටිය ඒකම ඇත්ත අනිත් අයගේ අදහස් අනිත් අයගේ මත හිස් දේවල් කියලා ඔබ වහන්සේට දෘෂ්ටියක් තේනවා. මේකට කියන්නේ සාස්වත දෘෂ්ටිය කියන්නේ පින්වත්නි. ලෝකේ සදාකාලිකයි කියලා. ලෝකේ කවදාකවත් සදාකාලික වෙන්නේ නැහැ. ඒතර මේක එක්තරා දෘෂ්ටියක්. ඒතර මෙයාට දැනගන්න ඕනේ බුදුහාමුදුරුව මොන දෘෂ්ටියෙන්ද යුක්ත කියලා. දැන් මෙයාගේ හිතේ බුදුහාමුදුරුව කියන්නේත් අන්‍ය පරිබ්‍රාජකයන් වගේ මොකක් හරි දෘෂ්ටියකට දෘෂ්ටි සමාදානයකට පත් වුණ කෙනෙක් කියලා තමයි ඒ අදහස ඇති කරගෙන තමයි මේ ප්‍රශ්නේ විමසන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වච්චය. මම ලෝකයේ සදාකාලිකය. ඒතර ඒ දෘෂ්ටියම තමයි ඇත්ත. අනිත් අයගේ දෘෂ්ටිය වැරදි. එහෙම කියලා මම ලෝකයේ සදාකාලිකයි කියලා ඒ දෘෂ්ටියකට ඇවිල්ලක් නැහැ. එහෙම අනිත් අය ගේ මත වැරදි කියලා මම ඒ දෘෂ්ටියේ පිහිටා එහෙම ප්‍රතික්ෂේප කිරීමක් කරලත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඊළඟට අහනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ලෝකයේ සදාකාලික නොවන බවට ඔබ වහන්සේ ගාව දෘෂ්ටියක් තියනවාද? ඒ දෘෂ්ටියම හරි ඒකම තමයි නිවැරදි අනිත් දෘෂ්ටියෙන් හිස් කියලා එහෙම දෘෂ්ටියක් තියනවාද? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරන වචය ලෝකේ සදාකාලික නොවේ කියන මාතෘ දෘෂ්ටියක් ඇත්තෙත් නැහැ. අන් අයගේ මත වැරදි මේ දෘෂ්ටිය තමයි හරි කියන මාතුල එහෙම දෘෂ්ටියක් නැහැ. ඊළඟට අහනවා ලෝකයේ කෙලවරක් ඇත්තේද කියලා ලෝකයේ කෙලවරක් තියෙනවා කියලා ඔබ වහන්සේට දෘෂ්ටියක් තියෙනවාද? මේ ඒ එක් එක් ශාස්ත්‍රූන් තුල පින්වත්නි ඒ කාලේ හිටපු පරිබ්‍රාජකයන් තුල තීර්ථකයන් තුල ඇති වුණ දෘෂ්ටි. එතකොට අන්නේ දෘෂ්ටි ඒ දෘෂ්ටියෙන් කොතරම්නම් ප්‍රබලව ඒ සමාජය තුල තිබුණාද කියන කාරණාව අපිට මේ සූත්‍රය තුලින් මනාව ඉස්මතු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් දැන් ලෝකයේ කෙලවරක් තියෙනවා. ලෝකයේ කෙලවරක් ඇත්තේ කියලා බුහන්සට දෘෂ්ටියක් තියෙන ගහන බුදුරජාණන් වහන්සේගේ. අනිත් අයගේ මත හිස්, අනිත් අයගේ මත බොරු කියලා එහෙම දෘෂ්ටියක් තියෙනවලු. බුදුරජාණන් වහන්සේ කියනවා වච්චේ මම මේ ලෝකේ කෙලවරක් ඇත්තේ කියලා කියන්නෙත් නැහැ. එවැනි දෘෂ්ටියක් මා තුළ ඇත්තෙත් නැහැ. ඒ දෘෂ්ටිය මත පෙරලා අන් අයගේ වචන හිස් කියලා අන් අයගේ දෘෂ්ටි වැරදි කියලා මම කියන්නේ නැහැ. මා තුළ එහෙම දෙයක් विद्यमान වෙන්නේ නැහැ. ඒ විදිහට පින්වත්නි ලෝකයේ කෙලවරක් නැත්තේය. එහෙම දෘෂ්ටියක් බුදුරජාණන් වහන්සේ ගාව තියෙනවා දහනවා. ඒ වගේම ජීවිතය එකක් ඒ වගේම ශරීරය එකක් ජීවිතය තමයි ශරීරය කියන ශරීරය තමයි ජීවිතය කියලා කියන්නේ මේ දෙකම එකක් එහෙම නැත්නම් ජීවිතය වෙන එකක්ද ශරීරය තව එකක්ද මේ එක එක්කෙනා තුළ ඇති වෙන දෘෂ්ටි සමහර අය හිතියා ජීවිතය කියන්නේ එකක් සමහර අය කිව්වා ශරීරය කියන්නේ වෙන එකක් සමහර අය ශරීරයත් එකයි ජීවිතයත් එකයි ආත්මයත් එකයි ඔය විදිහට එක එක දෘෂ්ටීන් තිබුණා ඉතින් මේ මෙයා එකින් එක අහන්නේ බුදුහාමුදුරුවෝ මෙතනින් මොන දෘෂ්ටි ටිකේද ඉන්නේ කියන මොන දෘෂ්ටියටද බුදුරජාණන් වහන්සේගේ පිළිගැනීම තියෙන්නේ කියලා දැනගන්න තමයි මෙයා මෙහෙම අහන්නේ. ඊළඟට තවත් අහනවා සත්වයා මරණින් මතු උපතීමක් ඉපදීමක් තියනවද? මේ දෘෂ්ටියේ ඉන්නවද? අනිවාර්යයෙන්ම ඉපදීමක් තියනවද? සත්වයා මරණින් මත්තේ නොවේද? සත්වයා මරණින් මතු වන්නේද? එහෙම නැත්නම් නොවන්නේද? මෙහෙම දෘෂ්ටියක් තියෙනවද? ඒ වගේ මරණින් මතු වන්නේත් නොවේ, නොවන්නේත් නොවේ කියලා මෙහෙම දෘෂ්ටියක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ වගේ දෘෂ්ටි වලට පත් වෙලා තියෙනවද? ඒ දෘෂ්ටි වලට පත් වෙලා අන් අයගේ මත හිස් අන් අයගේ වචනය බොරු කියලා ප්‍රතික්ෂේප කිරීමක් තියනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ උත්තර දෙනවා වච්චය මම ඔය කියන එකම දෘෂ්ටියකටවත් ඇවිල්ලත් නැහැ. ඒ වෙලේ දෘෂ්ටියක් මා දරන්නෙත් නැහැ. ඒ දෘෂ්ටි දරාගෙන මම අන් අයගේ මත අන් අයගේ වචන හිස්සය කියලා මම එහෙම මතයක එල්බිලත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ තෙන්දි මේ වච්චයට උත්තර දෙනවා. අන්න ඒ වෙලාවේ වච්ච මොකද කරන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ මේ ඉහත කියපු කාරණා පිළිබඳව නැවත කියනවා. දැන් මම බුදුරජාණන් වහන්සේ උභාසයෙන් ඇහුවා මේ ලෝකේ සාස්වතද කියලා. දැන් සාස්වතද කියලා ඇහුවාම උභාසය මට කියනවා මේ ලෝකේ සාස්වත කියලා දෘෂ්ටියක් මම දරන්නේ නැහැ. එතකොට දැන් මම හැව ඔබ වහන්සේගෙන් මේ දෘෂ්ටියේ පිහිටා ඔබ වහන්සේ අන් අයගේ මත බොරු කියලා අන් අයගේ මත හිස් දේවල් කියලා ප්‍රතික්ෂේප කරනවාද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මම සාසතික දෘෂ්ටියක් තරන්නෙත් නැහැ. ඒ දෘෂ්ටිය මත දරලා අන් අයගේ මත බැහැර කරන්නෙත් නෑ අන් අයගේ මත ඉස්සය කියලා එහෙම දෘෂ්ටියකට ඇවිල්ලත් නෑ කියලා බුහාංශය කියනවා. මෙන්න මේ විදිහට පින්වත්නි අර කියපු අර මුලින් සඳහන් කළ ඒ සියලුම දෘෂ්ටීන් පිළිබඳව මෙයා නැවතත් බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර පිළිබඳව විස්තර කරලා ඊළඟට බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීන් වහන්සේ කුමන දෘෂ්ටියක් දරනවද? බොහංශේ මේ ඉහත සඳහන් කර මේ දෘෂ්ටි අතරින් ඔබ වහන්සේ මේ කුමන මතයක්වත් දරන්නේ නැහැ. ඒතර ඔබ වහන්සේගේ දෘෂ්ටි මොකක්ද? ඒතර එහෙම අහනවා. දැන් බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ වෙලාවේ දේශනා කරනවා මම වචයේ කිසිම දෘෂ්ටියක් දරන්නේ නැහැ. තථාගතයන් වහන්සේලාට දෘෂ්ටි නැහැ. තථාගතයන් වහන්සේලා දෘෂ්ටි සමාදානයක් වෙන්නේම නැහැ. ඒ වෙලාවේ භාග්‍යතුන්ට වහන්සේ විස්තර කරනවා. එහෙම බුදුරජාණන් වහන්සේ දෘෂ්ටියකට ආවේ නැත්තේ ඒව මොන වගේ ආදීනවයක් දැකලාද ඒ දෘෂ්ටි වල කුමන ආධිනවයක් දැකලාද? ඒවැ කුමන අර්ථයක්ද අනර්ථයක් දැකලාද? භාගතුන් වහන්සේ වගේ කිසිම දෘෂ්ටියකට ආවේ නැත්තේ කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන වචය ලෝකය ශාස්වතය කියන මෙන්න මේ දෘෂ්ටිය යම් කෙනෙක්ගේ ජීවිතය තුළ තියෙනවා නම් යම් කෙනෙක් දෘෂ්ටිගතික වෙලා ඉන්නවා නම් ඒක දෘෂ්ටි වනයක්. ඒ වගේම දෘෂ්ටි කාන්තාරයක්. ඒ වගේම දෘෂ්ටි හුලක්. ඒ වගේම දෘෂ්ටි චපලත්වයක්. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. පින්වත් මේ ඕනෑම දෘෂ්ටියකට ඕනෑම කෙනෙක්පත් වෙනවා කියන්නේ එයා ඒකේ අතරමං වෙනවා. එයා වනයේක එයා වනයේක අතරමං වුණ කෙනෙක් වගේ තමයි. මොකද ඒ දෘෂ්ටි කියලා කියන්නේ ඊ타ත්ම බරපතල වුණ අපේව අඝාතයකට ඇද දමන මිත්‍යා මතයක්. එතකොට දැන් දෘෂ්ටියකට ආවට පස්සේ ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒ තුල ඇති බරපතලත්වය තමයි ඒ තමන් එල්බගත්ත ඒ දෘෂ්ටියම හරිය කියන මතයේ ඉඳගෙන අනිත් සියලුම දේවල් ඒ තුලින් දකින්න උත්සාහවන්ත වෙනවා. දැන් ඒකත් හරියට අවු කණ්ණාඩියක් දාගෙන අපි පාට කණ්ණාඩියක් දාගෙන ලෝකය බලන්න යනවා වගේ. දැන් මේ ලෝකයේ තුල ඒ වගේ කොතරම් දෘෂ්ටි තියෙනවදනේ. දැන් සමහර වෙලාවට දේව ආගම් තුල පවා දැන් දෙවියන් මැව්වායි කියන මේ දෘෂ්ටි බොහෝ ජීවිතවල තියෙනවා. එතකොට අනිත් හැම දෙයක්මත් ඒ මත්ින් දමල බලන්නට ඒව ගලපා ගන්නට උත්සාහවන්ත වෙන උනන්දු වෙනවා. ඒ වගේ තමයි මේ හැම දෘෂ්ටියක්ම සාස්වත උච්ඡේද ඔය ආදී වශයෙන් තියෙන අකිරිය මේ හැම දෘෂ්ටියකම තියෙන්නේ අන්තගාමීත්වයක්. එතකොට ඒ තුල ඉන්නකන් ඒ කෙනාට අනිත් දේවල් හරි කියලා හිතෙන්නේ නැහැ. මේ දෘෂ්ටියෙන් වලට ලක්ුණ අයට තියෙන වෙන දෙයක් තමයි තමන්ගේ මතේම හරි. අනුන්ගේ මතේ වැරදි. අනුන්ගේ මතේ ගැළපෙන්නේ නැහැ කියලා ඒ වගේ අර වාද විවාද ඇති කරගනිමින් පින්වත්නි ධර්මයේ අපිට විමසනකොට අපිට හම්බ වෙනවා මේ සූත්‍රාදිය කලකොලහලයන් ඇති වෙනවා. රණ්ඩු සරුවල් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ මතේ හරි කියලා. සමහර වෙලාවට තමන්ගේ මතේ වැරදෙන්න පරදින්න යනවා කියලා දැනගත්තාම සමහරවිට ගොටි වැට වලින් අවසන් වෙන ඒ වාද විවාදයන් පවා තිබිලා තියෙනවා. මේ දෘෂ්ටි කාන්තාරයක් දෘෂ්ටි වනයක් කියලා කියන්නේ මේක පින්වත්නි එතනින් එහාට එකක් තමන්ගේ දෘෂ්ටි ඉඳගෙන මේ ලෝකේ හැම දෙයක්ම දිහා බලන්න උත්සාහවන්ත වෙනවා අනිත් එක තමයි ඒ දෘෂ්ටි ගතික වුණාම වැරද්ද වැටහෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ බොරු හරි කියලා තමන්ගේ දෘෂ්ටිය ඉස්මතු කරගන්න ඒක හරි දෙයක් කියලා සමාජයේ ඔප්පු කරගන්න වෙහෙස වෙනවා මහන්සි වෙනවා. ඕනෙම බොරුවක් ඒ වෙනුවෙන් කියන්නටත් පුළුවන්. ඉතින් මේක ඇත්තටම වනාන්තරයක්ම තමයි. පැහැදිලි භාවයක් ඇත්තේ නැහැ. අතරමං වීම. දෘෂ්ටි කාන්තාරයක් කියන්නේ ඒකයි. කාන්තාරයක් කියන්නේ කිසියම් විදිහ අර්ථ සම්පන්න භාවයක් නැහැ. ඒකේ කොනක් කොටක් නැහැ. අවුල් ජාලාවක්. දෘෂ්ටි දැල කියලත් මේ ධර්මයේ තුල දේශනා කරන මේ දෘෂ්ටිය කියන්නේ දලක් කියලා. දෘෂ්ටි කියන්නේ දලක්. ඒ වගේම මේ දෘෂ්ටි හුලක් නිතර මොකද වෙන්නේ? ඒ මත්තේම නැහි නැහි නැහි නැහි මහා දුක් වේදනා විඳමින් තමයි ඉඳ වෙන්නේ. ඉතින් ඊළඟට දෘෂ්ටි චපල භාවය, ඒ වගේම දෘෂ්ටි කියන්නේ සංයෝජනයක්. දෘෂ්ටි සංයෝජනයක්. දැන් භාගතුන් වහන්සේ විස්තර කරනවා. ඒ සංයෝජනයක් බවට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කෙලෙස් ධර්මයන් ගෙන් හා ඒ වගේම විපාක දුක්ඛයන්ගෙන් දුක හට ගන්නවා. දෘෂ්ටි සංයෝජනයක් ඒ වගේම දෘෂ්ටියක් ඇති කරගත්තා යම් කෙනෙක් මෙවැනි වූ මිත්‍යා මතවල ඉඳගෙන එයාට ඒ තුළින් දුක් ඇති වෙනවා. මේ දෘෂ්ටීන් වල ඉන්නවා කියන්නේ ඒ දෘෂ්ටි හැම එකක්ම දුක මතම පිහිටපු දේවල්. ඒතර එකක්වත් දුකෙන් කෙලවර වෙන්නට දුකෙන් නිදහස් වෙන්නට හේතුවක් වෙන්නේ නැහැ. ඉතින් ඕනෝන් වාද විවාද කරගනිමින් ඔහේ ජීවිතය ගත කරනවා. ඊළඟට උවදුරු සහිතයි. දැන් මේ මේ කියන හැම දෘෂ්ටියක්ම කෙනෙක්ගේ ජීවිතයක් තුළ තිබ්බොත් උවදුරු සහිතයි. ඒ ජීවිතේට උපද්‍රවයක්මයි වෙන්නේ. කවදාකවත් උවදුරකින් නිදහස් වීමක් නැහැ. ජීවිතේ උවදුරු තේනවනේ අපිට එක එක උවදුරු තේනවනේ. දැන් මානසික වශයෙන් ගත්තාම කෙලෙස් වලින් උවදුරු තියෙනවා. ඒ වගේම සාංශාරික වශයෙන් ගත්තාම අපිට උවදුරු තියෙනවා. මේ එකකින්වත් ගැලවීමක් මේ දෘෂ්ටි තුලින් අපිට ඇති වෙන්නේ නැහැ. ඒ හැම දෙයකටම තව තවත් හසුවීමක් තමයි මේ දෘෂ්ටි ගතික වීම තුළින් සිද්ධ වෙන්නේ. අනේ නිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දෘෂ්ටි කියලා කියන්නේ ඔය කියපු දෘෂ්ටි හැම එකක්ම උදුරු සහිතයි. වෙහෙස කරයි. වෙහෙස කරයි. කිසිම සංසිඳීමක් නැහැ. කිසිම විදිහේ නිදහසක් නැහැ. පැහැදිලි භාවයක් නැහැ. ඒ තුල තියෙන්නේ වෙහසක් පමණයි. වාද විවාද කරමින් තමන්ගේ මතයෙන් ඉදෙමින් අනුන් පහත් කළ සලකන්නමයි උත්සාහවන්ත වෙන්නේ. ඒ වගේම ඔය කියන මේ දෘෂ්ටිය දැවිලි සහගතයි. නිතරම රිදුම් ඇති වෙනවා. නිතරම පිච්චීම් ඇති වෙනවා. ඒ වගේම කලකිරීම පිණිස නේද කලකිරීම දැන් ඒ වගේ මේ දෘෂ්ටි එකක්වත් දැන් දැවිලි සහිතයි ওই දෘෂ්ටි හැම එකක් මේ වගේම කලකිරීම පිණිස මේවා හේතු වෙන්නේ නැහැ ඔය කියපු එකම දෘෂ්ටියකටවත් යම් කෙනෙක් දැසගෙන ඉන්නවා නම් දෘෂ්ටිගතික වෙලා ඉන්නවා නම් ඒ කිනාට මේ සංසාරය ගැන මේ පංචස්කන්ධය පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරීමක් ඇතිවීමට ඒක හේතුවක් වෙන්නේ නැහැ ඊළඟට නොඇලීම පිණිස ওই දෘෂ්ටි එකක්වත් හේතුවක් බවට පත් වෙන්නේ නැහැ. නොඇලීමට ඒ දෘෂ්ටි උපකාර වෙන්නේ නැහැ. ඒ වගේම දුක් නැති කිරීම පිණිස සංසිඳීම පිණිස ඒ වගේම අනිත්‍ය ආදී වශයෙන් දැන ගැනීම පිණිස මේ ලෝකයේ ඇති ඒ ඒ පංච පංචස්කන්ධය පිළිබඳව ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ධර්මයන් පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් දැකීමට ඒ නුවණති කර ගැනීමට මේක දෘෂ්ටියක්වත් හේතුවක් වෙන්නේ නැහැ. ඊළඟට අවබෝධයේ පිණිස නිර්වාණය පිණිස මේ එකම දෘෂ්ටියක්වත් පවතින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා වචය මම මෙන්න මේ දෘෂ්ටිවල දෝෂයන් දකිමි. මේ දෘෂ්ටීන් වල තියෙන්නේ වෙහෙසක්, දැවිල්ලක්, ඒ තුළ දුකක් පවතින්නේ. ඒ වගේම මේක දෘෂ්ටි කාන්තාරයක්, අතරමං වීමක්, අසහන භාවයේ ස්වභාවයක් තියෙන්නේ, දැවිලි සහගතයි, වෙහෙස කරයි. මෙන්න මේ දෘෂ්ටීන් වල ඇති ආදීනව දැන් වච්චය ඇහුවනේ ඇයි ඔබ වහන්සේ මේ දෘෂ්ටීන් වලින් තපත් නොවේ නොවෙන්නට හේතුව ඒව ඇති ආදීනවයක් ඔබ වහන්සේ දැක්කද එහෙම ඇහුවනේ මෙන්න මේ ටික තමයි භාගතුන් වහන්සේ විස්තර කරනවා මෙන්න ආදීනවය තියෙනවා මේක තමයි ආදීනවය කියන්නේ මෙන්න මේ ආදීනවයන් දකිමින් මේ දෘෂ්ටිවල තියෙන මේ සියලුම දුක් ගැහැට සියලු ආකාරයෙන් මම දැනගත්ත හින්දා මේ සියලුම දෘෂ්ටි එකකටවත් මම එළඹුණේ නැහැ කියලා භාගතුන් වහන්සේ විස්තර කරනවා. දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. මධ්‍යම ප්‍රතිපදාව කියලා අපි කියනවා. එතන ඒ ඒ ප්‍රතිපදාව දුක් නැති කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එතන මේ දෘෂ්ටියෙන් සියල්ලම ඉක්මවපු තැනක් ඒක. ඒ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්ම සොයාගත හැකි සොයා ගන්නා ලද නිවන් මාර්ගය. එතකොට එවැනි වූ තැනකට තමයි බුදුරජාණන් වහන්සේ පත් වෙලා ඉන්නේ. එතකොට දැන් එදා ඉන්දියාව තුළ බැලුවේ කුමක් හෝ දෘෂ්ටියකට ඇවිල්ලා ඒ තුළින් ශාස්ත්‍රූත්වයක් හදාගෙන පිරිසක් සකස් කරගෙන තමන්ගේ මතේ ඉඳගෙන මාන්න ඇති කරගෙන අනු පහත් කිරීමේ අරමුණක් තමයි ඒ වගේම පංචකාමයේ ලොල්ව කටයුතු කිරීමක් තමයි ඒ කාලය තුල බහුලව පැවතුනේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හොඳින් තේරුම් ගන්නට ඕනි. අපට ඒ ධර්මයේ පින්වත්නි අපට ලැබුණ නැත්නම් අපේත් අද දෘෂ්ටි ජාලයක පැටලලා ඉන්නව වෙන්නට පුළුවන්. මේ ධර්මය ඇහුනේ හින්දා තමයි අපි මේ යථාර්ථය තේරුම් ගත්තේ. මේ යථාර්ථය තේරුම් ගත්තේ මොකක් කොහොමද අපේ මේ නැවත ඉපදීමක් පිළිබඳව අදහසක් ඇති නොකරගෙන නිවන ඇති කර ගැනීම තුළින් ලැබෙන සුවය ගැන අපි කල්පනා කරේ. කෙනෙක් ඉපදීමට හේතු මොනවද කියලා අපි තේරුම් ගත්තේ. මේ සියල්ලම දැනගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඉඳන්. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ අර සියලුම දෘෂ්ටීන් ඉක්මවපු තැන. එවැනි වූ සුන්දර වූ මාර්ගයක්. ඉතින් වච්ච බුදුරජාණන් වහන්සේගේ ගෙන් ඇහුවනේ ඔබ වහන්සේ මොන දෘෂ්ටියකට එළඹුණේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරා මේ තථාගතයන් වහන්සේට දෘෂ්ටියක් නැහැ සියලුම දෘෂ්ටීන් තථාගතයන් වහන්සේ බැහැර කරා කියලා. එන කිසිම දෘෂ්ටියකට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා නැහැ. සියලුම දෘෂ්ටියන් තමන් වහන්සේ බැහැර කළ බව වාක්‍යයට ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා වාක්‍යය තථාගතයන් වහන්සේ රූපය මේ බව දැනගෙන තමයි වාසය කරන්නේ. ඒක තමයි තථාගතයන් වහන්සේගේ අවබෝධය. තථාගතයන් වහන්සේලා දෘෂ්ටියකට එළඹෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේලා පංචස්කන්ධයේ යතේ යථා ස්වરૂපය උන්වහන්සේලා දැනගන්නවා. එතෙන්දී රූපය මොකක්ද? රූපය කුමන ආකාරද? ඒ තථාගතයන් වහන්සේලා දන්නවා. ඒ වගේම රූප සමුදය. කියන්නේ රූපය හට ගැනීමට හේතු මොනවද? ඒ තථාගතයන් වහන්සේලා දන්නවා. ඒ වගේම ඒ රූපේ නිරුද්ධ කිරීම. එහෙම නැත්නම් රූපය විනාශ කිරීම මෙයයි කියලා තථාගතයන් වහන්සේලා දන්නවා. දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කළා තියෙන්නේ. එතකොට රූපය මොකක්ද? රූපය හට ගැනීමට හේතුව මොකක්ද? ඒ වගේම මේ රූපයේ විනාශය මොකක්ද කියලා තථාගතයන් වහන්සේ දන්නවා. වේදනාව කියන්නේ මොකක්ද? ඒ වේදනාව හට ගැනීම කියන්නේ මොකක්ද? ඒ වේදනාව සමුදය මොකක්ද? ඒ වගේම ඒ වේදනාව විනාශ කිරීම මොකක්ද කියලා තථාගතයන් වහන්සේ දන්නවා. සංඥාව කියන්නේ මොකක්ද? සංඥාවේ සමුදය සංඥා සමුදය සංඥාවේ හට ගැනීමට හේතුව මොකක්ද? සංඥා නිරෝධය සංඥාව නැති කිරීම කියන්නේ මොකක්ද කියලා තථාගතයන් වහන්සේ දන්නවා. ඒ වගේම සංස්කාර මේ සංස්කාරයන් කියන්නේ මොනවද? ඒ සංස්කාර සමුදය කියන්නේ මොකක්ද? ඒ සංස්කාර නිරෝධය කියන්නේ මොකක්ද කියලා තථාගතයන් වහන්සේ දන්නවා. ඒ වගේම විඥානය කියන්නේ මොකක්ද? විඥාන සමුදය විඥානයේ හට ගැනීම කියන්නේ මොකද? හට ගැනීම හේතුව මොකක්ද? විඥාණය දුරු කිරීම විනාශ කිරීම Nirodhe කියන්නේ මොකක්ද කියලා තථාගතයන් වහන්සේ දන්නවා. ඉතින් ඒක නිසා තථාගතයන් වහන්සේ සියලුම මඤ්ඤයන්ගෙන් නිදහස් වූ තුමන් වහන්සේ නමක්. සිනු මඤ්ඤයන් කියලා කියන්නේ පින්වත්නි මේ මඤ්ඤතා කියලා කියන්නේ තණ්හා දෘෂ්ටි මාන වලින් බැස ගැනීම. බුදුරජාණන් වහන්සේට එහෙම තණ්හා දිත්තේ මානයන්ගෙන් උන්වහන්සේගේ කිසිම විදිහේ උන්වහන්සේ එවැනි වූ තත්ත්වයන් වලට පත් වෙලා නැහැ. තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නයෙන් මේ මැනීම තුළින් මේ ලෝකයේ දකින තාක්කල් මොකක් හරි දෘෂ්ටියකට හසු වෙන්නට පුළුවන්. තණ්හාවෙන් සහ දිට්ඨි කියලා කියන්නේ විශේෂයෙන්ම දිට්ඨිය කියන එකනේ දෘෂ්ටිය කියන එකනේ. ඒකගේ මාන්න කියන්නේ මැනීම කියන මේ කාරණාවනේ. එතකොට මෙන්න මේ දැකීම භාගිතුන් වහන්සේ තුල නැහැ. සියලු මඤ්ඤතාවෙන් භාගිතුන් වහන්සේ නිදහස් වූ උතුමන් වහන්සේ නමක්. ඒ වගේම සියලු මතයන්ගෙන් සියලු මතතයන්ගෙන් මේ මතතයන්ගෙන් කියලා කියන්නේ ඒ තණ්හා දෘෂ්ටිමාන වලින් භාග්‍යතුන් වහන්සේ තොරයි කියලායි දේශනා කරන්නේ. ඒත් එක්කම සියලුම දෘෂ්ටි තෘෂ්ණා මාන අනුසයන් භාග්‍යතුන් වහන්සේ නැසීමෙන් යුක්තයි. එන බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ තණ්හාව දුරු කරපු තුමන් වහන්සේ නමක්. ඒ වගේම දෘෂ්ටියෙන් බැහැර කර දෘෂ්ටියේ නැති උතුමන් වහන්සේ නමක්. මානය නැති කර උතුමන් වහන්සේ නමක්. එනේ මේ දෘෂ්ටියත් ඒ වගේම තණ්හාවත් මානයත් අනුසේ වශයෙන් පවතින ධර්මයනොත් සම්පූර්ණයෙන් සමුච්ඡේද වශයෙන් දුරු කරපු උතුමන් වහන්සේ නමක්. දැන් අපේ හිත තුළ දෘෂ්ටිය, තණ්හාව, මාන්නය මේ මානය අනුසේ වශයෙන් පවතින්න පුළුවන්. දැන් අනුසය වශයෙන් පවතිනකොට වෙන්නේ නැවත හට ගැනීමේ ස්වභාවය තියෙනවා. දැන් සමහර වෙලාවට බන ඇහුවත් සමහර අයට දෘෂ්ටි ගතික වෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට දෙවි කෙනෙක් පිළිබඳව අදහසක් ඇති වෙලා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ඔය එදිනෙදා ජීවිතය ගත්තොත් ඔය නොයේක් මිත්‍යා දෘෂ්ටික දේවල් තියෙනවා. අන්නේ දේවල් වලට හසු වෙන්න පුළුවන් ඇයි? කොච්චර බණ ඇහුවත් මේ දෘෂ්ටි එයට පත්වීමට අවශ්‍ය වෙන හේතු පවතින හින්දා. ඒ අනුසය පවතින හින්දා. ඒ වගේම තමයි තණ්හාව. ඒ වගේම තමයි මානය කියලා කියන්නේ මිම්ම මැනීම කියලා කියන්නේ. මෙන්න මේ தත්වයන්ගෙන් අපේ ශාස්ත්‍රඥ වහන්සේ මිදුණු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වච්චයට කියනවා වච්චය තථාගතයන් වහන්සේ කියන්නේ මෙන්න මේ කියන තණ්හා දෘෂ්ටි මානානුසයන්ගෙන් බැහැර වූ තුමන් වහන්සේ නමක්. ඒව නැසබු තුමන් වහන්සේ නමක්. ඒ වගේම ඒවා දුරු කරා භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම නිරුද්ධ කරා ඒ නිරුද්ධ කිරීමෙන් දුරු කිරීමෙන් හැර දැමීමෙන් උපාදාන රහිතව බුදුරජාණන් වහන්සේ මේ සියලුම දෘෂ්ටි වලින් මිදුණා මේ සියලුම මඤ්ඤයන්ගෙන් මිදුණා මඤ්ඤතයන්ගෙන් මිදුණා මේ සියලුම මතතයන්ගෙන් බුදුරජාණන් වහන්සේ මිදුණා සියලුම දෘෂ්ටි තණ්හා මාන අනුසයන්ගෙන් භාගතුන් වහන්සේ මිදුණා කියලා වච්චට උත්තර දෙනවා. ඒ වෙලාවේ මේ වච්ච බුදුරජාණන් වහන්සේගෙන් නැවතත් අහනවා බවත් ගෞතමයන් වහන්සේ. මෙසේ ඒ මඤ්ඤතයන්ගෙන් මිදුනා වූ සිත් ඇති යම්කිසි භික්ෂුවක් ඉන්නවා නම් ඒ මඤ්ඤතයන්ගෙන් මතතයන්ගෙන් ඒ තණ්හා දෘෂ්ටි මාන ආදී අනුසයන්ගෙන් මිදුණු යම්කිසි භික්ෂුවක් ඉන්නවා නම් අන්න එවැනි භික්ෂුවක් මරණයෙන් පස්සේ උපදින්නේ කොහේද? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එවැනි භික්ෂුවක් උපදින්නේ කොහේද? ඒ වෙලාවේ භාගතුන් වහන්සේ කියනවා වච්චය එවැනි වූ මඤ්ඤතයන්ගෙන් මතතයන්ගෙන් තණ්හා දෘෂ්ටි මානානුසයන්ගෙන් මිදුණු යම්කිසි භික්ෂුවක් වෙනවා නම් එවැනි වූ භික්ෂුවක් ඉපදීම කියන එක භික්ෂුවකට ඉපදීම කියන එක विद्यमान වෙන්නේ නැහැ. එහෙමනම් ඒ වගේ භික්ෂුවක් උපදින්නේ නැද්ද? මේ වචය අහනවා. වචය උපදින්නේ නැහැ කියන මේ தത്വයට මෙන්න මේ කල්පනාවට මේ තීරණයට එන්නත් බෑ. නැවත ඉපදීමක් නැහැ කීමත් නොයදෙනවා. එහෙමනම් උපදිනවද එහෙම නැත්නම් උපදින්නේ නැද්ද? එහෙම එන්නත් බෑ. එහෙනම් උපදින්නෙත් නැත්ද? උපදින්නේ නැත්තේත් නැද්ද? වච්චය එහෙම තණ්හා දෘෂ්ටි මානානුසයන් දුරු කරපු භික්ෂුව එවැනි වූ තත්ත්වයකටපත් වෙනවා කියලා අපිට ප්‍රකාශ කරන්න බෑ. එහෙම තීරණයකට එන්නට පුළුවන් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් පින්වත්නි අපිටත් ප්‍රශ්න තියෙනවානේ. බොහෝ දිනෙත් ඇති වෙන ප්‍රශ්නයක් තමයි මේ නිවන් දැක්කහම වෙන්නේ මොකක්ද කියලා. අපි හැමෝටම ඔන්න ඔය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන් වලදී අපි ශාස්ත්‍රෝන් වහන්සේගේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන ගරුත්වය ඇති කරගෙන අපිට අවශ්‍ය වෙන්නේ නැති අවශ්‍ය වෙන කරුණු ගැන අපි තීරණයකට එන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධාවාදයට අනුකූලව. දැන් නිවන් දැකපු කෙනෙක් නැවත උපදිනවද? නැවත උපදින්නේ නැද්ද? ඉපදින්නේ උපදිනවද? එහෙම නැත්නම් උපදින්නේ නැද්ද? උපදින්නේත් නොවේද නූපදින්නේත් නොවේද මෙන්න මේ වගේ ප්‍රශ්නවලදී අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් වලින් පිටක් ගන්නව හැරෙන්නට අපි අපගේ පෞද්ගලික මතයන් මත පිහිටා ඒ මතයන් මත අපේ හැසිරවීම නෙවෙයි අපි කරන්නට ඕනේ අපේ තීන්දුව తీරන ගන්නට ඕනේ දැන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී කියන කාරණාව අපේ ඉස්සරහට බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ සූත්‍රය තුළින් ඉස්මතු කරගන්නට පුළුවන්. ඒ වෙලාවේ ඒක පිළිගන්න සුදුසු මානසිකත්වයක් ඒ වච්ච කියන මේ පරිබ්‍රාජිකයට තිබ්බේ නැහැ. ඒ වෙලාවේ බුදුහාමුදුරුව කෙරෙහි අපහැදීම ඇති කරගත්තා. දැන් මම ඔහු කියනවා මම මෙහෙම ඇහුවාම බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවාම භික්ෂුවක් මරණයෙන් පස්සේ උපදිනවද ඒ වගේ තත්යකටපත් වුණ භික්ෂුවක් මරණයෙන් මත්තේ උපදිනවද ඇහුවොත් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම ඉපදිනවා කියන එක නොවේ. එහෙනම් උපදින්නේ නැද්ද? උපදින්නේ නැහැ කියන එකක් නොවේ. උපදින්නේ උපදින්නවාද එහෙම නැත්නම් නූපදිනවාද? එහෙම එයත් එසේ එහෙම තීරණයකට එහෙම නොවේ. උපදින්නෙත් නොවේද නූපදින්නෙත් නොවේද කියලා එහෙම දෙයක් එහෙම තීරණයකට එහෙම කරන්නට පුළුවන් කමක් නැහැ. එසේ වෙන් එය නොවේයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් බුදුහාමුදුරුවනේ මට මේක තේරෙන්නේ දැන් අර කියපු කාරණා වලට මට ඔබ වහන්සේ ගැන පැහැදීමක් ඇති වුණා. යම්කිසි පැහැදීමේ මාත්‍රයක් තිබ්බා. අර කියපු දෘෂ්ටීන් වලටපත් නොවුන ඒ කතාව ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ විස්තරය ඒ විග්‍රහ කිරීම අහලා මට ඔබ වහන්සේ ගැන පැහැදීමක් තිබ්බා. ඒ පැහැදීම දැන් නැති වුණා. ඒ යම්කිසි විදිහේ මාත්‍රයක පැහැදීමක් ඇති වුණා නම් මොකද මෙයා අන්‍ය පරිබ්‍රාජකයෙක් වෙනත් දෘෂ්ටිවල ඉන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දෘෂ්ටිවට හසු වෙන්නේ නැති වුණ ආකාරය නැති වෙන ආකාරය පිළිබඳව භාගතුන් වහන්සේගේ මතය ඉදිරිපත් කරාම එයාගේ හිත බුදුරජාණන් වහන්සේ කියලා පැහැදීමක් ඇති වුණා. මෙයා කියන දැන් බුදුරජාණන් වහන්සේගෙන් මම දැන් අහපු ප්‍රශ්නට බුදුරජාණන් වහන්සේ උත්තර දීමත් එක්ක මට ඔබ වහන්සේ ගැන තිබුණේ පැහැදීම නැති වුණා. ඒ මාත්‍රීය පැහැදීමක් නැති වුණා. ඒක බුදුරජාණන් වහන්සේට කියනවා. ඒ වෙලාවේ පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ වච්චයට කියනවා වච්චය ඔබගේ ඒ අපහැදීම ඒ කෙසේ වේවා ඔබට මං කියපු දේ නොතේරීමට ඔබ සුදුස්සෙක් මම කියපු දේ ඔබට තේරුනේ නැත්නම් ඔබට ඒක තේරුම් ගැනීමට හැකියාවක් නැත්නම් මේක සුදුසු දෙයක්. ඒක ඔබ වගේ කෙනෙකුට සුදුසුයි. ඔබේ මුලාවීම ඔබට සුදුසු වූ දෙයක්. ඒ කියන්නේ මේ කියන්නේ පින්වත් වෙන මොකවත් නෙවෙයි. කියන්නේ නුවණ නැතිකම නිසා මේ මුලාවීම ඒක ධර්මතාවයක් එක්ක ඔබේ ජීවිතයේ තියෙන එකක්. ඉතින් ඔබ වගේ කෙනෙක්ට ඒක සුදුසුයි. වචය මේ ධර්මයේ ගැඹුරුයි. පින්වත්නි අපි මෙන්න මේ කාරණාව තේරුම් ගන්න ඕනේ. සමහර පින්වතුන්ට මේ ධර්මයේ ගැන යම් යම් කරුණාකාරා ගැන ඇහෙනකොට සැක සංකා ඇති වෙනවා. කොහොමද එහෙම වෙන්නේ කියලා තර්ක කරනවා. එහෙම කරන්න එපා කියන එක නෙවෙයි. එහෙම කල්පනා කරලා තීරණයකට එන්න එපා කියන එක නෙවෙයි මෙතන කියන්නේ. එහෙම කල්පනා නොකරන්න කියන එක නෙවෙයි මෙතන කියන්නේ. නමුත් පින්වත්නි මෙතන තියෙන ගැටලුව තමයි සමහර අයට සමහර ධර්ම කාරණා ගැන මෙනෙහි කරනකොට ඒ අයට ඒ ධර්ම කාරණාව හරියට පැහැදිලිව අවබෝධ වෙන්නේ නැහැ. හරියට පැහැදිලිව ඒ ධර්මය ගැන ඒ අයට දැනීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඒ දැනීමක් ඇති වෙන්නේ නැත්තේ? ශ්‍රද්ධාව, විරය, ඒ වගේම සතිය, සමාධිය, ප්‍රඥාව මෙන්න මේ වගේ අඩු භාවය නිසා වැටහෙන්නේ නැහැ. ඉන්ද්‍රයන්ගේ දුබලත්වය නිසා විවිධත්වය නිසා වැටහෙන්නේ නැහැ. අනේ ඒ වගේ වේලාවන් වලදී ධර්මයේ කෙරෙහි බොහෝ පිරිස්තිංවත්නි අපහැදී නැති කරගන්නවා. ඒ කියන්නේ මේ ගැම් ඒ ධර්මයේ තියෙන වැරද්දක් නිසා නෙවෙයි ගැඹුරු වූ ධර්මකාරණාව ඒ සියුම් වූ ධර්මකාරණාව තේරුම් ගැනීමට තමන්ගේ ඇති නොහැකියාව මත තමන්ට හිතෙන්නේ මේක ධර්මයේ තියෙන වැරද්දක් කියලා. තමන්ගේ ඇති ඒ ගැඹුරු ධර්මය තේරුම් ගැනීමට නොහැකියාව ගැන Tamanට නිකමටවත් හිතෙන්නේ නැහැ. ඒ නිසා එවැනි වූ අවස්ථාවල අපි කල්පනා කරන්න ඕනේ පින්වත්නි මේ ධර්මය කියන්නේ ඇත්තටම ගැඹුරු දෙයක්. මේ ගැඹුරු නිසා තමයි අපිට මෙච්චර ධර්මය අවබෝධ කරගන්න දුක් විඳින්න වෙන්නේ. මෙච්චර ධර්මය අවබෝධ කරගන්න දුක් විඳින්න වෙන්නේ ඒකයි. ඒ නිසා තමයි බොහෝ දෙනෙක්ට ධර්මය විමසන්න ධර්මය අහන්නට රුචිකත්වයක් ඇති නොවෙන්නේ. දැන් මේ බොහෝ වෙලාවට සාමාන්‍ය වූ කාරණාවක් සාමාන්‍ය වූ දේශනාවක් අහන්න ඕනෙම කෙනෙක් පෙළඹෙනවා. නමුත් මේ ධර්මයේ ගැන විමසනකොට බොහෝ දෙනෙක්ට හිත එන්නේ නැත්තේ ඒ අයට ඒ ගැඹුරු ධර්මයේ තේරුම් ගැනීමට නුවණක් නැතිකම හින්දා. ඒක ඔබට වුණත් මට වුණත් ඒක හැමම තමයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේ තැන්වලදී අපි කරන්න ඕනේ ධර්මයේ කෙරෙහි අපහැදීමවත් අනේ මට බෑ කියලා පසුබට විමවත් නෙවෙයි පුළුවන් තරම් තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. නැවත නැවත බණ අහන්න ඕනේ, නැවත නැවත ධර්ම පුස්තක කියවන්නට ඕනේ. නැවත නැවත ධර්මයේ මෙනෙහි කරන්නට ඕනේ, නැවත නැවත ධර්ම කාරණා ගලප ගලප බලන්නට ඕනේ. නොදන්න කාරණා සත්පුරුෂයන්ගෙන් අහලා දැනගන්නට ඕනේ. එහෙම තමයි අපි මේ ධර්මය නොගැඹුරු තැන් අපි අවබෝධ කරගන්නට යොමු වෙන්නට ඕනේ. ඉතින් එහෙම නැතුව තමන්ගේ තමන්ට තේරෙන ටික විතරක් අරගෙන ඒක තමයි හරි කියන මතයේ හිටියොත් තමන්ට නොතේරෙන ධර්මයේ ගැන තමන්ට අවිශේෂ වෙන කාරණා ගැන තමන් සැක ඇති කරගෙන සංකා ඇති කරගෙන ක්‍රියා කරන්න ගියොත් පින්වත්නි අපට මහත් වූ විපතක් ඒ තුලින් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරන වචය මේක මේ දෘෂ්ටි හිතේ තියාගෙන ඉන්න අයට අවබෝධ වෙන දෙයක් නෙවෙයි. මං කියපු කාරණාව. මේක ගැඹුරු දහමක්. ඒ වගේම මේ දැකීම මේ ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්මය දැකීමට දුෂ්කරයි. මේක පහසු දෙයක් නෙවෙයි. මේක ලේසි දෙයක් නෙවෙයි. මේක සාමාන්‍ය විෂයානුබද්ධ දැනුමක් මත පදනම් වෙන දෙයක් නෙවෙයි. ඔබ ඉංජිනේර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. ඔබ රටක ප්‍රධානියෙක් වෙන්න පුළුවන්. ශේෂ්ත්‍රයක ආයතනයක නායකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඔබට ඒ ශේෂ්ත්‍රයේ නායකත්වයක් තිබ්බට ඔබට ඒ ශේෂ්ත්‍රයක් ගැන විතරයි ඒ නායකත්වයේ ඒ අවබෝධය තියෙන්නේ. නමුත් ධර්මය කියන්නේ ඊට වඩා හාත්පසින් එහා ගිය දෙයක්. නමුත් ධර්මය කියන එක තමන්ගේ தත්ත්වය මත අවබෝධ වෙන දෙයක් නෙවෙයි. ධර්මය කියන එක අවබෝධ වෙන්නේ නුවණ තියෙන්නට ඕනේ. ප්‍රඥාව තියෙන්නට ඕනේ. වඩපු පින් තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් තමයි මේ ධර්මයේ වැටහෙන්නේ. ඒ නිසා තමයි අවුරුදු 7 පුංචි උදවියට ධර්මයේ අසයලා සෝවාන් වෙන්න පුළුවන්කම ලැබුණේ. එනිසා මේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අවබෝධ කරන්න දුෂ්කරයි. මේක ලේසිවන්නේ නැහැ. ඊළඟට මේ ධර්මයේ සාන්තයි ප්‍රණීතයි. මේක තරකයෙන් බැස ගන්නට පුළුවන් කමක් නැහැ. මේ ධර්මය අවබෝධ කරගන්න බෑ තරකයට බැසගෙන. තරකය කියන්නේ එකක් සාපේක්ෂව අනිත් එක පරදවීම. ධර්මය කියන්නේ තරකය නෙවෙයි. ධර්මයේ තර්කානුකූලයි. හැබැයි තරකයට හසු වෙන්නේ නැහැ. ඇයි? තර්කයට හසු වෙන දෙයක් නෑ මේ ධර්මයේ. තර්ක කරලා තර්කයෙන් බැසගෙන මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. නිසා තර්ක කරන්න නෙවෙයි ධර්මයේ තියෙන්නේ. තර්ක විතර්ක කරමින් කාලය කා දැමීමට උපකාර වන ධර්මයක් නෙවෙයි මේ ධර්මය. තර්ක විතර්ක කරමින් කාලය කා දමන යම් කෙනෙක් ඉන්නවා ඒ කෙනාට ධර්මයේ කවදාකවත් අවබෝධ වෙන්නේ නැති බව භාගතුන් වහන්සේගේ ධර්මයේ තුලින්ම අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තරකයෙන් බැසගත නොහැකි. මේ ධර්මයේ සියුම් පින්වත් මේ ධර්මයේ සියුම් ඒකත් අපි තේරුම් ගන්නට ඕන. තේරුම් නොවන අවස්ථා බොහොමයි. ඊටාම සියුම් තන් තමයි මේ ධර්මයේ තුල තියෙන්නේ. ඒ වගේම පඬිතයන් විසින් දත යුතුයි. අන්‍ය දෘෂ්ටි වූ ඒ වගේම වෙන්නත් දෘෂ්ටින්ව දෘෂ්ටීන් පිළිගත්තා වූ ඒ වගේම අනිත් දෘෂ්ටීන් කැමැති වන්නා වූ අනිදෘෂ්ටි විශේෂ යෙදෙන්නා වූ අන්‍ය දෘෂ්ටි දරන ගුරුවරයන් ඇසුරු නිසුරු කරන්නා වූ ගුරුවරයන් අනුගමනය කරන්නා වූ ඔබ වශයෙන් මේ ධර්මයේ දැන ගැනීම දුෂ්කරයි. ඒක ඇත්ත. ඔබ මේ වෙනත් වූ දෘෂ්ටියක් දරාගෙන වෙනත් වූ දෘෂ්ටි ජාලයන් වල ඉඳගෙන වෙනත් වූ මතයක් හිතේ දරාගෙන ඔබ වෙනත් දෘෂ්ටි ඇති ඒ ගුරුවරුන්ගේ මැත්තේ ඉඳගෙන ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඔබට මේ ධර්මය දුෂ්කරයි. ඔබට වැටහෙන්නේ නැහැ. ඇයි? ඔබ දෘෂ්ටි ජාලයක ඉන්න නිසා. එනිසා අපි මේ ධර්මය අවබෝධ කරගන්න නම් ධර්මය ගැන දැනීම ඇති කරගන්න නම් ඔබ දෘෂ්ටි මත ඉඳගෙන මේ ධර්මය හදාරන්න පෙළඹෙන්න එපා. මොකද දෘෂ්ටියක් මත ඉඳගෙන ඔබ ධර්මයේ හදාරන්න පෙළඹෙනවා නම් ඔබට මේ ධර්මයේ තුලින් කියන දේ තේරුම් ගන්න බෑ. මම පුංචි උදාහරණයක් කියන්නම්. කෙනෙක් මේ ලෝකයේ මෙව්වේ දෙවියන්ය කියන මේ දෘෂ්ටියේ ඉඳගෙනම මේ ධර්මය අහනවා. එතකොට ඒ අහනකොට ඒ කෙනාට මේ ධර්මයේ උගන්වන්නේ පටිච්චසමුප්පාද ධර්මය. ඒ තුලින් තමන්ගේ මතය සම්පූර්ණයෙන් බැහැර වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? තමන්ට මේ ධර්මයේ හසු වෙන්නේ නැහැ. එනිසා පින්වත්නි අපි මේ ධර්මය අහනකොට අපේ සියලුම මතවාද සියලුම දෘෂ්ටි අපේ සියලු පිළිගැනීම් මේ ඔක්කොම අත්හරින්න මේ ඔක්කොගෙම බැහැර වෙලා නිදහස් වන චින්තනයකින් තමයි මේ ධර්මය අහන්නට ඕන. නිදහස් නිවහල් චින්තනයක් ඇති කරගෙන තමයි අපි මේ ධර්මය අහන්නට ඕනේ. එතකොට තමයි අපිට මේ ධර්මයේ වැටහෙන්නේ පින්වත්නි. නොවැටහුණොත් වටහා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් මොකහක දෘෂ්ටියක හිටියොත් ධර්මයත් ඒ දෘෂ්ටියෙන් දකින්න පෙළඹෙන එක පෙළඹෙනවාමයි. අර හරියට පාට කණ්ණාඩියක් දාගෙන ලෝකේ අසිරිය විඳින්න යනවා වගේ දෙයක්. මේ නිසා බුදුරජාණන් වහන්සේ ඒ බව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉතින් ඔබට උකන තේරෙනවා කියන එක ඉතින් අහන්න දෙයක් නැහැ. ඒක ඉතින් ඔබේ ස්වභාවයක ඔබේ ඇතේ දුර්වලකමක්. ඉතින් මේක තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට. මේ ධර්මයේ ගැඹුරුයි මේක සියුම්. මේක තේරුම් ගැනීම දුෂ්කරයි. ඒවා වච්චයට කියනවා. හරි කමන්නෑ වච්චය. නමුත් මම ඔබෙන් ප්‍රශ්න අහන්නම්. ඔබ කැමැති පිළිතුරු මට ලබා දෙන්න. ඔබගෙන් මම ප්‍රශ්න අහන්නම්. ඔබ කැමැති පිළිතුරු මට ලබා දෙන්න. ඒ වෙලාවේ වච්චය කියන හොඳයි ස්වාමීනි. එහෙම කරන්න. දැන් වච්චය ඔබේ සලහා ගිනි ගොඩක් තියෙනවා. ඒ ගිනි ගොඩ ඔබ දන්නවද මේක ගිනි ගොඩක් කියලා? ඔව් ස්වාමීනි දැන් මගේ ඉස්සරහගෙන ගොඩක් විද්‍යමාන වුණොත් මම ඒක දන්නවා මේක ගිනි ගොඩක් කියලා. හරි. ඔබ ඉස්සරහා තියෙන මේ ගිනි ගොඩ මොන හේතුන් මතද මොකක් හේතු කොටගෙනද මේ ඇවිල්ෙන්නේ කියලා ඔබගෙන් මං ඇහුවොත් ඔබට උත්තර දෙන්න පුළුවන්ද? ඔව් ස්වාමීනි පුළුවන්. මගේ ඉස්සරහා යම් ගිනි ගොඩක් තියෙනවා නම් ඒ ගිනි ගොඩ ඇවිල්ෙන්නේ තෘණ, දර මෙන්න මේවා හේතු කොටගෙන. ඒ ගිනි ගොඩක් ඇවිලෙන්නේ තෘණ සහ දර ආදී මේ ද්‍රව්‍යයන් පවතින පැවතීම හේතුවෙන්. මට එහෙම උත්තර දෙන්න පුළුවන්. යම් වෙලාවක ඔය තෘණ සහ දර ආදිය ඉවර වෙලා ඒ ගින්න නිවුනහම ඔබ දන්නවද ඔබ දැනගන්නවද ඒ ගෙන නිවුණා කියලා. ඔව් ස්වාමීනි මගේ ඉස්සරහ තියෙන ගිනි ගොඩේ ඒ තුන ආදී දර ඉවර වෙලා ඒ ගින්න නිවුණාම මම දන්නවා මේ ගින්න නිවුණා. එතකොට වචය ඔබට කියන්න පුළුවන් දේ නිවුණු ඒ ගින්දර ඒ ගිනි දැල් දකුණු පැත්තට ගියාද? එහෙම නැත්නම් නැගෙනහිර පැත්තට ගියාද? උතරට ගියාද වස්නාහිරට ගියාද එහෙම නැත්නම් වෙනත් වූ පැත්තකට ගියාද කියලා ඔබට කියන්න පුළුවන්. ඒ කියන්නේ නිවුණු ඒ දැල් දැන් මේ ගින්දර නෙවුණානේ. ගින්දර නෙවුණට පස්සේ ඒ ගිනි දැල් ගේ පැත්තක් ගැන හොයාගන්න පුළුවන්. ස්වාමීනි ඒක කරන්න බෑ. එහෙම මේ ගින්දර නිවුණ බව දකින්න පුළුවන්. හැබැයි ඒ නිවුණ ගින්දරට කොහෙද ගියේ කියලා නම් මොන පැත්තටද ගියේ කියලා කියන්න බෑ. මට කියන්න තියෙන්නේ ඒ ගින්දර හේතු අර තුන ආදී නැතිවීම නිසා ඒ ගින්දරේ පැවැත්ම නැති වුණා කියන එක තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වචය. ආන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ කියන්නේ. ඒ සියලුම මඤ්ඤතයන්ගෙන් මිදුණු උතුමන් වහන්සේ ඒ ගිනි ජාලා නිවුණට පස්සේ කොහේ ගියාද කියලා කියන්න බෑ වගේ ඒ වගේ තත්යකට පත් වුණු උතුමන් වහන්සේ මරණින් මත්තේ ගිය තැන හොයාගන්න බෑ. උපදීමක් ඇත්තෙත් නෑ. උපදීමක් නැත්තෙත් නෑ. අපිට මේ කාරණාවක් තු මෙන්න මේ ධර්මය තුළින් අපිට ඒක ඉස්මතු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා වච්චය ඒ ආකාරයෙන්ම තථාගතයන් වහන්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ මේ ස්කන්ධ ධර්මයන් මෙපරද්දෙන් යම්කී සත්‍යයක් වන්නේ වන්නේයයි දේශනා කරාද පැනෙව්වද ප්‍රකාශ කරාද අන්නේ කියන ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී මේ ධර්මතාවයන් ප්‍රහීන කරන්නට යෙදෙනවා. ඒ වගේම මුල් එවැස් සිඳින සිඳෙන්නට යෙදුණා. තල් ගහක් යම්සේ බිඳිනවද? ඒ බෙදින ලද තල් ගහ නැවත හටගන්නේ නැහැ වගේ ඒ සංස්කාර ධර්මයන් සම්පූර්ණයෙන්ම සිඳි සිඳ දැමුවා. ඒ වගේම විනාශ කරන ලැබුවා. ඒවා නැවත හට ගැනීමේ ස්වභාවයෙන් නිරුද්ධ කරා. මිදුණා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සමුද්‍රයෙන් ගුණයෙන් ගැඹුරින් ප්‍රමාණවත් භාවයකට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම වචය භාගතුන් වහන්සේගේ ඒ ගුණය පිළිබඳව යම් කෙනෙක්ට ඒ ගැඹුර පිළිබඳව දැසගෙන දැනගන්නට පුළුවන් කමක් නැහැ. උපදේයයි කීමට නුසුදුසුයි නූපදේයයි කීමටද නුසුදුසුයි. උපදී උපදීමටත් නූපදී කියලත් භාගතුන් වහන්සේට කියමන සුදුසුයි. උපදින්නෙත් නොවේ නූපදින්නෙත් නොවේ කියලා භාගතුන් වහන්සේට කීමට ප්‍රකාශ කිරීමට නුසුදුසුයි කියලා මේ වචයට බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. සා හේතු ඇති කල්ලි නැති බවක් හේතු නැති කල්ලි නැතිවන බවත් හේතු ඇති කල්ලි පවතින බවක් භාගතුන් වහන්සේ ත්‍රි සංස්කාර ධර්මයන් දුරු කළ ආකාරය පිළිබඳව දේශනා කරනවා. මෙවැනින් මත්තේ මොකක්ද වෙන්නේ කියලා උපමාවක් මගින් අපට විස්තර කරනවා. ඒ වෙලාවේ මේ වචයේ පින්වත් බොහෝම පැහැදිලා කියනවා ස්වාමීනි සල් රුක්ෂයක යම් කිසි විදිහකින්. ඒ සල් ගෙඩි, ඒ වගේම සල් ලතු, සල් කොළ, ඒ වගේම සල් කඳ මේ සියල්ලම අයින් වුණාට පස්සේ සියල්ල බැහැර කරාට පස්සේ අර අරටුව ඉතුරු වෙනවා වගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයත් ඊ타ත්ම පිරිසුදු වූ ඍජු මනා වටිනාකමකින් යුක්ත වටිනා දහමක්. ස්වාමීනි ඔබ වහන්සේ මට නොපැහැදුණු දෙයක්, නොතේරුණු දෙයක් පහදා දුන්නා. මාගේ මා අඳුරේ හිටිය මට ආලෝකය ලබා දුන්නා. මම්මලා වුණා නම් ඒ ඒ මම්මලා වුණ කෙනෙකුට පාර කියන වගේ නිවැරදි පාර ඔබ වහන්සේ පෙන්වා දෙන්න තියෙනවා. මං අද ඉඳන් භාග්‍යතුන් වහන්සේගේ සරණ යනවා කියලා මේ වච්ච ගොත්ත බුදුරජාණන් වහන්සේගේ සරණ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ඒ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව අනුමෝදන් වෙලා පිළිගන්නට යෙදුණා. ඉතින් මේ අග්ගිවච්ඡ ගොත්ත සූත්‍රයේ පින්වත්නි අපේ ජීවිතවලට ඊටාම වැදගත් වෙනවා. මේ ධර්ම මාර්ගයේ වඩන අපි කාටත් අපි හැමදෙනාටම ඉතා වටින සූත්‍ර දේශනාවක්. මේ නිසා මේ සූත්‍රය කියවලා හදාලා තව තවත් ඒ දැනුම, ඒ අවබෝධය පින්වතුන් ඇති කරගන්න. ඉතින් අපි හැමදෙනාට මේ ජනිත කරගන්නට යෙදෙන සිල් කුසලානි සංසයං සංසාර දුකින් අත මිදී ලැබෙන අමා මහ නිවන සඳහාම පාරමිතා ධමයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ජනිත කරගත් කුසලයන් දෙවියන්ට මේගේ ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා ඒ අත්තන්ද සූපත් වෙත්වා ඔබ හැමදෙනාටමත් සුඛේ සූපත් භාවයම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා